ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ මාතලේ ඕවිලිකන්ද රෑන කෙටුවගල ආරණ සේනාසනයේ සහ අනුරාධපුර කටුකැලියාව ධම්මපාරමී ආරණ්‍ය සේනාසනයේ අධිපති පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ගෞරවනීය ස්වාමීන් වහන්සේ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 පින්වතුනි අද මේ පුරා හෝරා දෙක කාලයක් බුදුරයන් වහන්සේගේ ධර්මයක් ඔබට අහන්න අවස්ථාවක් මේ උදා වෙලා තියෙනවා බුදුරයන් වහන්සේගේ ධර්මය යම්කිසි කෙනෙක් ධර්මය හොයන කෙනෙකුට ලබා දෙන්න කටයුතු කරනවා නම් ඒ ඔහු කරන කාරණාව තුලින් අන්‍ය බොහෝ අය ඒ ඒ ධර්මයේ හොයන අය ජීවිතයේ සත්‍ය හොයලා ජීවිතයේ අතහර්තිය දැකලා මේ දුකින් නිදහස් වෙන්නට ඒ අයට උපකාරයක් වෙනවා. හැබැයි පින්වත්නි මේ ලබා දෙන ධර්මය සැබෑ බුද්ධ වචනයක් වෙන්නට ඕනේ. සැබෑ බුද්ධ වචනයක් නැතුව අපි මේ ලෝකේ මිනිස්සුන්ගේ හිත සතුටු කරන ඒ කියන්නේ අපේ සාමාන්‍ය සමාජයේ විවහාරයෙන් කියනවා නම් ඉල්ලුමට අනුව සැපයුම. කියන්නේ ඒකනේ අද ගොඩක් වෙලාවට වෙන්නේ. කියන්නේ අන්න ඒ කාරණාව නැති ජීවිතයේ ඇත්ත හොයන කෙනෙකුට සත්‍ය ධර්මයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක තමයි සැබෑම ධර්මය කියලා කියන්නේ. මොකද මේ ලෝකයා සමස්තයක් වශයෙන් ගත්තාම ඉල්ලන්නේ මොකක්ද? Tamanට නිකන් ඔහේ වින්දනයක් ලබන්න දෙයක් හොයන්නේ. සමස්තයක් වශයෙන් ගත්තොත් එච්චරයි තියෙන්නේ. එතකොට මේ වින්දනයක් ලබන්න ඕන දේ දෙන්න ලැහැත් වෙලා ඉන්න පිරිසක් ඒ දේ ලබා දුන්නායි කියලා ඒක ධර්ම දානයක් වෙනවද? ඒක ධර්ම දානයක් වෙන්නේ නැහැ. ධර්මයේ කියන කාරණාව තුලින් විය යුත්තක් තියෙනවා. ධර්මයේ කියන එකෙන් මොකද්ද වෙන්නට ඕන නැත්තේ? ජීවිතයේ ඇත්තක් හොයන කෙනෙකුට ඒ ඇත්ත හොයන කාරණාවට උපකාර පිණිස සිදුවෙන දේශනයක් තමයි ධර්ම දාණය හැටියට ලබා දිය යුත්තේ. එහෙම නැතුව අපි ලෝකයේ බොහෝ පිරිසකට තේරෙනවයි කියලා එහෙම නැත්නම් මිනිස්සු අර තමන්ගේ අර අපි සාමාන්‍ය කතාවට කියන්නේ අර එවෙලේ ලබන පුංචි වින්දනය කියලා. ඔන්න ওই කාරණාවකට දෙයක් කියලා දුන්නාය කියලා ඒක පින්වත්තුනි සැබෑම ධර්ම දානයක් සිද්ධ වෙනවා නෙමෙයි. ඉතින් ඒ නිසා මේ පින්වත් පිරිස ධර්මයේ තියෙන ඕනෑකම කැමැත්ත සහ ධර්මය හොයන අයට මේ ධර්මය ලබා දෙන්න ඕනේ කියන කාරණා මුල් කරගෙන මේ ධර්ම දානය සිද්ධ කරන්නේ. එතකොට ඒ ඒ කාරණාව තමයි සැබෑම ධර්ම දානයකට උපකාර කරනවා කියලා කියන්නේ. ඊළඟට දැන් මම ඔබට මේ පැහැදිලි කරේ සාමාන්‍යද සාමාන්‍ය සමාජයේ මිනිස්සු නිකන් එවෙලේ తాවකාලික වින්දනයක් ලබන්න හොයන කාරණාව ධර්මයක් හැටියට සමාජය කතා කරන එකනේ. එහෙම නැතුව සමහර තවත් කොටසක් ඉන්නවා ඔහේ අන්ධ විදිහට මොනවා හෝ කරගෙන යන පිරිසක් ඉන්නවා. නිවන් දකින්න ඕනේ අය කියලා නැත්තම් මොනවා හරි දුකින් නිදහස් වෙන්න ඕනේ කියලා ජීවිතය ගැන හිතන්නේ නැතුව Tamanට තේරෙන විදිහකට ඔහි මොනවා හරි කරගෙන යන පිරිසක් ඉන්නවා. ඒ අයට කරන කාරණාවක් නැත්නම් ඒ අය ඒ හැම වෙලෙම හොයන්නේ Tamanට මොනවා හරි ලබා ගන්න ඕන කටයුත්තන්නේ. ඒ අයට ඕන විදිහට යමක් දුන්නා කිව්වත් ඒකත් සැබෑම ධර්ම දානයක් වෙන්නේ නෑ. ධර්ම දානයේ තුලින් හැම වෙලෙම සිදුවිය යුතු කාරණා මොකද්ද? කෙනෙකුගේ ජීවිතයේ ප්‍රඥාවක් අවදි කරන්නේ කෙනෙකුගේ ජීවිතේ සත්‍යවාදී වෙන්න අන්ධ කරන්න නෙමෙයි. දැන් අද අපි ගොඩාක් අද සමාජයේ හුරු වෙලා තියෙනවා අන්ධ කරන්න. අන්ධ කරනවා කියලා කියන්නේ දැන් අන්ධ પરම්පරාවක යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඉස්සරහිනුත් යන්නේ අන්ධ කෙනෙක් නම් මැදිනුත් යන්නේ අන්ධ කෙනෙක් නම් පිටිපස්සෙන් යන්නේ අන්ධ කෙනෙක් නම් මේ අන්ධ යන පිළිවෙලට ඕන විදිහකට යනවා. නමුත් පින්වතුනි මේ බුදුරයන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ මේ අන්ධ પરම්පරාවක් නැත්නම් අන්ධ කියන කාරණාවක් අනුව කියලා දෙන කාරණාවක් නෙමෙයි. අන්ධ අන්ධ කරන කාරණාවක් නෙමෙයි. අන්ධ කරන කාරණාවක් නැති. ඒක බුදුරණවහන්සේ ධර්මයේ තියෙන ඇහැ ඇති කරන. ඇහැ කුස් ඉස්මතු කරලා දෙන ධර්මයක්. සත්‍ය හොයන කෙනෙකුට සත්‍ය පෙන්වන ධර්මයක්. එහෙනම් මේ සත්‍ය පෙන්වන ධර්මයක් හොයන කෙනෙක් කවදාවත් පින්වතුනි අපි සමාජයේ වචනයෙන් කිව්වොත් අන්දන්න බෑ. කෙනෙක් අඳන්න බෑ. දැන් අපි මෝඩ ඌ නැත්නම් සත්‍ය හොයන්නේ නැති පිරිසකට ඔහේ කියන දේ ආ පිළිගන්න ආ මේක පිළිගන්න කියලා ඒකට උපකාර වෙන විදිහට තවත් අන්ධ වෙන විදිහට යමක් කියලා දෙනවනම් ඒක ධර්ම දානයක් කියලා කියන්න පුළුවන්ද කෝ එයාගේ ප්‍රඥාවක් අවදි වෙනවා කෝ එයාට හිතන්න දෙයක් ඉස්මතු කරලා පෙන්නනවා නෑනේ නිකන් ඔහේ ඇදහිල්ල ඔහේ පිළිගැනිල්ල එච්චරයි නමුත් ඒක පින්වතුනි බුදුරන් වහන්සේගේ ධර්මයක් නෙමෙයි. බුදුරන් වහන්සේ හැම වෙලෙම පෙන්වන්නේ හිතන්න දෙයක්. ජීවිතයේ සත්‍යයක්. ජීවිතය යථාර්ථයක්. ඒ නිසා හොඳට තේරුම් ගන්න අපි අද මේ දේශනා කරන ධර්මය අපි මේ කියලා දෙන කාරණාව ඔය දෙකොට්ටාසෙටම නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් Tamanට මේ වින්දනයක් ලබන්න එවෙලේ තියෙන පොඩි ආස්වාදයක් භුක්ති විඳින්මින් ප්‍රශ්නයත් తాවකාලිකව නැති කරගෙන hina වෙලා සතුටු වෙලා ඉන්න ඕන විදිහේ කාරණාවක් නෙමෙයි. ඒ වගේම නිවන් දකින්න ඕනෑ කියලා විමුක්තියක් හොයන්න ඕනෑ කියලා මොනවා හෝ කෙනෙක් කියන දේම කරගෙන ඒ කියන්නේ අර අන්ධ විදිහට යමක් කරගෙන යන්නේ. ඔහේ කරගෙන යනවා. ඒ අයටත් නෙමෙයි. මම අද ඔබට කියලා දෙන්නේ ජීවිතය ගැන හිතන සත්‍යවාදී විචක්ෂණශීලීව යථාර්ථය හොයන අයට ඒ යථාර්ථය කියන්නේ මොකක්ද ජීවිතය ඇත්ත කියන්නේ මොකක්ද? බුදුරන් වහන්සේ මෙන්න මේ අයට හිතන්න ඕන විදිය පැහැදිලි කරපු ධර්මයේ මොකක්ද? මෙන්න මේ කාරණාව ඉස්මතු වෙන දහමක් තමයි මම ඔබට පැහැදිලි කරලා දෙන්නේ. ඒ විදිහේ කාරණාවෙන් තමයි පින්වතුනි ලෝකයේ මිනිසුන්ගේ ප්‍රඥාව අවදි වෙන්නේ. එතකොට එවැනි ධර්මයක් දන් දුන්නොත් තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. නැත්තම් අනිත් කාරණාවලට අපි ධර්මයක් කියනවා කියන එක අසාධාරණයි. ඇයි දැන් ඒකෙන් එක්ක තව කෙනෙකුට නම්මගෙන නිකන් ඔහේ ඇදහිලි මාත්‍රයකට යොමු කරලා තියෙනවා. එහෙම නැත්නම් පොඩි తాවකාලික වින්දනයක් ලැබලා අර දුක අමතක කරන මොනවාරි සරසලා තියෙනවා. ඉතින් ඒකෙන් කවදාවත් බැහැම ජීවිතය ඇත්තක් හොයන්න බෑ. එතකොට පින්වත්නි අපි ඉස්සල්ලාම පටන් ගන්නට ඕන මේ ජීවිතය ඇත්ත හොයන්න අපට දැන් ලැබෙන දැන් අපි ඉන්න තැන ඉඳලා නැත්තම් අපට හොයන්න බෑනේ ජීවිතය ඇත්තක් හොයන්නට නම් අපට දැන් අපි ඉන්න තැන දැන් අපි දකින විදිය දැන් අපට ලෝකයේ තුල ගෝචර වෙන කරුණු මේකෙන් දැන් අපි මෙතන විඳින දුක මෙන්න මේ කරුණු මුල් කරගෙන තමයි අපි ඉස්සල්ලාම ජීවිතය ඇත්තක් හොයන්නට ඕන නැත්තේ එතකොට ඒ ඇත්ත එතනින් පටන් ගන්නෙ නැතුව අපි උඩ පැනලා පොල් ගෙඩියක් කඩන්න දැඟලුවා වැඩක් තියනවාද? අඩි 100ක් විතර උස ගහක උඩ පැනලා පොල් ගෙඩියක් කඩන්න බෑනේ. එකට ගහට නගින්න උරු වෙන්න ඕන වැටි වැටි හරි. ඊළඟට තමයි පොල් ගෙඩියක් කඩා ගන්න පුළුවන්. අද ගොඩක් වෙලාවට මේ ධර්මයක් ඉගෙනගෙන මේ ධර්මයේ කියන කාරණාව අපි තේරුම් ගන්නවා කියන තැනට අපේ සංකල්පයකට ගෝචර කරගෙන විතරක් ඉන්න දේ හරියට පොල් ගහක උඩ පැනලා පොල් ගෙඩි කඩන්න හදනවා වගේ වෑයමක්. කවදාවත් එක වෙන්නේ නැහැනේ. ඉතුරු වෙන්නේ වෙහෙසක් විතරයි. එහෙම නැතුව අපි කල්පනා කරලා බලන්නට ඕනේ අපි දැන් අපි ජීවත් වෙන කාරණාව එක්ක මේ ජීවිතය පිළිබඳව අපි දකින විදිය කොහොමද? අපි මේ ජීවිතය පිළිබඳව දකින්නේ මොන විදිය කෝණයක්ද? ඔන්න ඕක අපි ඉස්සෙල්ලාම හිතන්න පටන් ගන්නට ඕනේ. දැන් මම මේක සරලම තැනින් කියලා දෙන්නම්කෝ. අද සමාජයේ ගත්තොත් එහෙම මිනිස්සුන්ට තියෙනවා විශාල ප්‍රශ්න. විශාල ප්‍රශ්න තියෙනවානේ. මම මේ සරලම තැනින් ඉස්සෙල්ලාම කියලා දෙන්නේ. දැන් අපේ සමාජයේ ප්‍රශ්නයක් එනකොට ඔන්න බලන්න අපි කරන කාරණාව ඒ ප්‍රශ්නයට අපට යම්කිසි අරබුදයක් එන්නේ අපට ප්‍රශ්නයක් එන්නේ අපි හිතන්නේ බාහිර අය හරියට මේ වැඩේ කරන්නේ නැති නිසා. එහෙම හිතෙන්නේ නැද්ද? ඒ කාරණාව නේද? ඒ කියන්නේ අපෙන් පරිබාහිර පිරිස අපි හිතමු හටක් පාලනය කරන, ලෝකයක් පාලනය කරන, සමාජයක් පාලනය කරන පිරිසක් ඉන්නවා කියලා. ඒ අය හරියට වැඩේ කරන්නේ නැහැ. ඔක නේද අපට එන ඉස්සල්ලාම කාරණාව. දැන් දැන් ඔය කියපු කාරණා තුලදීම අපි තුල ධර්මයේ කියන තැනට ඉඩක් නැහැ. ඇයි? අපි එතනම මේ ලෝකයේ අපි ඇයි මෙහෙම සසරක් යන තන උරුම වෙන දෙයක් නෙමේ ඒක කියලා අපට හිතන හිතවිල්ලන්නේ. අපි හැම වෙලෙම ප්‍රශ්නේ කාටද දීලා තියෙන්නේ? බාහිරට. යුද්ධයක් වේවා, ආර්ථික ප්‍රශ්නයක් වේවා, සමාජීය ප්‍රශ්නයක් වේවා, අපි මේක දීලා තියෙන හැම වෙලේම බාහිරට. ඉතින් බාහිරට දීලා බාහිර ඒ ප්‍රශ්නය උඩුදුවනකොට අපි තුල හටගන්නේ ද්වේෂය, රාගය, මෝහය. දැන් මේ මොකද්ද අපට වෙන්නේ? කෙලස් ඇවිස්සි ඇවිස්සි ජීවිතයේ ඇත්තක් හොයන්න නැතුව සසරේ දුක් විපාක වෙන විදිහටම තවත් අපේ ජීවිත සකස් වෙනවා. ඔක නෙමෙයිද වෙන්නේ? ඔක වෙන්නේ. මොකද පින්වතුනි හිතන්න බැරි ජීවිතේ සමාජයේ ගොදුරක් බවට පත් වෙනවා. හිතන්න බැරි ජීවිතේ සමාජයේ ගොදුරක් බවට පත් වෙනවා. දැන් අපි මේ මනුස්ස ජීවිතේ මේ ටිකේ මේ ඉන්නකොට මේ ලැබෙන ප්‍රශ්නත් එක්කනේ දැන් අද වර්තමාන සමාජයත් අපට ওই කාරණාව තියෙනවනේ ගොඩක් කියලා. දැන් අපි බාහිරට නෙමෙයි ඇඟිලි දික් කරන්නේ. බාහිරටනේ. දැන් දේශ නිමෙද ඇති වෙන්නේ. ගැටීම නිමෙද ඇති වෙන්නේ. දැන් මේ අපි රස කරගන්නේ කුසල්ද අකුසල්ද? අකුසල්. දැන් කෝ ජීවිතේ මේ අඩුම තරමේ මේ සංසාරය කියන කාරණාවක් නිසා අපි මේ සසරක් ගමන් කරන්නේ. සසර ලැබෙන උරුමත්වයක් මේක. එවැනි චින්තනයක්වත් අපට මදි වෙලා තියෙනව නේද? අඩු වෙලා තියෙනව නේද? නැත්නම් අපි බාහිරට ඇඟිල්ලක් දික් කරයි. නෑ. බාහිර නෙමෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තියෙන්නේ සසර. මොකද්ද ප්‍රශ්නේ? සසර. දැන් හිතලා බලන්න බල්ලෙකුට කණ්ඩ දෙන්නේ නැති වුනහම, තිරසනෙකුට කණ්ඩ නැති වුනහම උට ප්‍රශ්නේ නැද්ද? උටත් ප්‍රශ්නයක් තියෙනවා. උන් මොනවා හරි කරලා කන්න හොයනවා. ඒ තිරසන් ලෝකේ. දැන් අපට මෙහි ප්‍රශ්නයක් තියෙනවා. තව රටක තව ප්‍රශ්නයක් තියෙනවා. දිව්‍ය ලෝකේ තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි බලන්නේ හැම වෙලෙම මොකද්ද? ප්‍රශ්න නැති ਸਰව සාධාරණ සමාජයක් තුළ සතුටින් ඉන්න. ඉතින් ඇයි අපි දුකෙන් නිදහස් වෙන්න හොයන්නේ? හොයන්න ඕනේ දැන් අපි හොයන්නේ හැම වෙලෙම බාහිරින් සම්පූර්ණයෙන්ම ਸਰව සාධාරණ සමාජයක් ගොඩනගාගෙන අපි සතුටින් ඉන්න. දැන් අපි මේ සසර පිළිබඳව කිසිම හැඟීමක් මේ සසර යනකොට සිදුවෙන එක්තරා නවාතැන්පොලක් විතරයි මේක. අපි මොකද කරන්නේ? අපි නවාතැන්පොලකට ගියාට පස්සේ අපි නවාතැන්පොලේදී ඒ අයර බයිනවද? ඔහොම කළා හරියන්නේ මෙතන මේ ටයිල් අල්ලලා තියෙනවා වැරදි. මේක වෙන විදියකට කරන්න. මෙතන ටැප් එක වැරදි දාලා තියෙනවා. මෙහෙම හරියන්නේ නැහැ. දැන් අපි తాවකාලිකව නවාතැන්පොලට නවාතැන් ගන්න ගියා කෙනාට අවවාද දෙන්න යනවද? නැහැ. එතන ලැබෙන දේ අනුව අපි භුක්ති විඳලා නවාතැන්පොලෙන් අයින් වෙනවා. එහෙම නෙමෙයිද වෙන්නේ? එහෙම වෙන්නේ. නමුත් අපිට දැන් తాවකාලිකව මේ නවතම් පොලක් කියලා අපිට හිතලා තියෙනවා. නෑනේ. අපේ ප්‍රශ්නේ තියෙන්නේ බාහිර සමාජයනේ. අපි මේ හදන්න යනවානේ. අර කතාවකට තියෙන අවුලයි ගෙදර ගියා නම් ඉල්ලයින් හුරු වෙන්න ඕනේ කියලා. ඉතින් අපි මේ දැන් අපි මේ මොකද්ද මේ කරන්නේ එතකොට? අපි මේ සමාජයේ අරබුදේ ගොදුරක් වෙලා ජීවිතය ඇත්ත හොයන්නේ නැතුව මේ සමාජයේ සාධාරණීකරණ අපි හිතනවා. දේශය ඇති වෙන්නේ නැද්ද? ගැටීම් ඇති වෙන්නේ නැද්ද? අඩුපාඩු කතා කරන්නේ නැද්ද? ඉවසීම් පුරුදු වෙනවද? මෛත්‍රිය හුරු වෙනවද? වැඩෙන්නේ මොනවද? අකුසල්. දැන් එන්න එන්න අපේ ජීවිතේ මේ සමාජයේ ගොදුරක් බවට පත්වීම නිසා අපට වෙන්නේ ධර්මයේ මුණ ගැහෙන පරිසරයද ධර්මයේ අයින් වෙන පරිසරයද? ධර්මයේ අයින් වෙන පරිසරයක්. අපි ඒක නිසා හොඳට හිතන්නට ඕනේ අපට මේක දැන් මම අර කොරෝනා කාලේ කොරෝනා තියෙනකොට මම ගොඩාක් අය අපට මේක ලොකු අවස්ථාවක්. ධර්මයට යොමු වෙන්න. ඇයි අපර නිදහස්. දැන් මේ සමාජ අරමුද වෙනකොටත් ලොකු අවස්ථාවක්. ඇයි? අපේ අපේ හිත ගැන බලන්න. අපේ හිත ගැන අවධානය දාලා බලන්න අපි කොතනද ඉන්නේ? අපි සමාජයේ එක්ක සමාජ අරමුදයක් වෙලා ගැටි ගැටි යනවද? අපි මේ අපේ ප්‍රශ්න සිත ගන්න හොයනවද? අපට මේ කාරණා එනකොට අපේ ජීවිතය ගැන හොඳට හොයන්න පුළුවන්. අපි දැන් මොන විදිහද හිතන්නේ? අපි දැන් මොන විදිහද කල්පනා කරන්නේ? අපි බාහිර සමාජයේ සාධාරණීකරණය හදන්නේ. අපි හැම වෙලෙම හදන්නේ මොකද්ද? රූප, සද්ද, ගන්ධ, රස, පහස මේවා අපට ප්‍රියමනාප විදියට ලබා ගන්න දඟලන දැඟලිල්ල නිසා නෙමේද බාහිර සමාජයේ අපි ප්‍රශ්න වලට මේ ප්‍රශ්නෙට බාණින් එක අඩුපාඩු හොයන එක මේ සියල්ලක්ම වෙන්නේ. අපි ප්‍රියමනාප රූප දකින්න කැමති නිසා නෙමෙයිනේ. සද්ධාහන්න, ආග්‍රහණය කරන්න, රස විඳින්න, පහස ලබන්න. දැන් මේක ඕස් මේක ලබා ගන්නට අපි නොකරන දෙයක් නැහැ. දැන් මේ අපේ ජීවිතය යන්නේ මොකක් පාසේද? පංචකාමයන් පස්සේ නේද? දැන් පංචකාමයන් එක එක යනකොට ඒකට ගිජු වෙලා ඉන්නකොට අපට පුළුවන් වේවිද මේ පංචකාම කියන මඩ ගොහුරෙන් පොඩ්ඩක් හරි උඩට එන්න? බෑනේ. පංචකාම කියන බඩගහුරෙන් පොඩ්ඩක් අතුරට එන්න බෑ. හැබැයි පින්වතුනි ජීවිතයේ මෙතන මේ කාරණා මේ ප්‍රශ්නේ දැන් දැනන ප්‍රශ්නේදී අපි හිතන්න යමු නම් අපට හිතන්න දෙයක් තියෙනවා. අපට හිතත් එක්ක තියෙන යුද්ධයක් කරන්න. අපි මේ බාහිර සමාජයක් සාධාරණීකරණය කරනවද නැත්නම් අපි මේ ආපු නවාතැන් පොලක తాවකාලික නවාතැන භුක්ති විඳින්මින් තියෙන විදිහට භුක්ති විඳින්මින් අපි මේ ජීවිතේ අපි ආව වැඩේ අපට ලැබිච්ච දේ අපි ඉටු කරගන්න දඟලනවද දැන් අපේ ධර්මයක් යම් පමණකට ඇහෙනවා. එහෙනම් අපි කළගත යුත්තේ මේ නවාතැන් පොලේ, මනුස්ස ලෝක කියන නවාතැන් පොලේ ඒ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න දඟලන එක නෙමෙයි. ඒක නැතුව අපි මේ රටක් හදන්න, සමාජයක් හදන්න, ලෝකයක් හදන්න, සාධාරණයක් වෙන මේ සාධාරණය අසාධාරණය කියන එකේ වෙහෙසක් විතරයි තියෙන්නේ. විසාකාට එක අවස්ථාවක බුදුරණවහන්සේ දේශනා කරනවා සාධාරණ කියන්නේ වෙහෙසක්. සාධාරණ හොයන්න යනකොට. අපි මේ එතකොට සාධාරණ හොයන්න යනකොට අපට වෙහෙසක් පීඩාවක් කරන්නේ වෙන්නේ තියෙන්නේ. ඇයි අපි මේ සාධාරණයක් හොයන්න යන්නේ? අර මේ පාරායන වර්ගයේ අටක වර්ගයේ තිබ්බ ගාථා ගණනාවකම මේ ලෝකේ සාධාරණේ අසාධාරණේ කියන මේ දෙකම ඉක්මවීමක් බුදුරණවහන්සේගේ ධර්මයේ කියන්නේ. අපට නම් ඒක බෑ. අපට අසාධාරණ නැතුව සාධාරණේ වෙන්නට ඕන. අපට දුක නැතුව සැප වෙන්නට ඕන. අප සතුටින් ඉන්නට ඕන. දැන් මේ මේ කියන කරුණු මේ හිතන විදිය තුල කොහෙන් ගත්තත් තියෙන්නේ ආත්ම දෘෂ්ටිය තහවුරු වෙන එකද නැද්ද? ආත්ම දෘෂ්ටිය තහවුරු වෙන එක. සමාව තහවුරු වෙන එක. සක්කාය දිට්ඨිය තහවුරු වෙන එක. ඉතින් දැන් බුදුරන් වහන්සේගේ ධර්මයට තබා මේ විමුක්තියක් හොයන්න ඕනේ කියන කාරණාවකටත් ඉඩක් නැහැ නේද? විමුක්තියක් කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මය පැත්තකින් තියමුකෝ. ඒකට යමු වීම නෙමෙයි අපට විමුක්තියක් හොයන්න ඕනේ. මේකෙන් නිදහස් වෙන්නට ඕනේ කියන එකවත් එන්නේ නැහැ. දැන් බලන්නකෝ අපි දැන් අපේ සමාජයේ ප්‍රශ්න විසඳන්න ගිහිල්ලා අපට මේ ලෝකයේ ලැබෙන පීඩා අයින් කරන්න ගිහිල්ලා අපි ඒ විදිහට ඉන්න ගිහිල්ලා අපි මැරලා ගිහිල්ලා ඊළඟට අපි යනවා නම් තිරිසන් ලෝකේ. මොකද්ද මේ කරගන්න දඟලපු වැඩේ? ඊළඟ ජීවිතේ අපි යනවා නම් නිරේ මොකද්ද අපි මේ සාධාරණයක් හොයන්න ගිහිල්ලා දඟලන වැඩේ? බුදුරන් වහන්සේගේ ධර්මයක් හම්බෙච්ච වෙලේ අපි කල යුතු කාරණාවන්නේ මොකද්ද? බුදුරන් වහන්සේගේ ධර්මයක් හම්බෙනකොට අපි ඉස්සෙල්ලා අපේ ජීවිතය බලන අපි හිතන්න හුරු වුණාද කියලා. ජීවිතය ගැන හිතන්න හුරු වුණාද කියලා. අපි ඉස්සෙල්ලාම ජීවිතය ගැන හිතන්න හුරු කරගන්නට ඕන. ජීවිතය ගැන හිතන්න හුරු වෙච්ච කෙනා හැම වෙලෙම බලන දේ තමයි මේ හිතන ජීවිතයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් අර්බුදයක් තියෙනවා නම් ඒක නොවන විදිහට කටයුතු කරන එක. බාහිරට ඇඟිල්ලක් දික් කරන එක නෙමෙයි. අපි සසර යන්නේ. වෙන කවුරු සසර යනවද? නැහැ. සසර යෑම කියන කාරණාව ඇතිතන අපට ප්‍රශ්න අරමුද තියනවද නැද්ද? තියෙනවනේ. ඉතින් අපි සසර යනවා කියලා දැන දැන ප්‍රශ්න අරමුද නැතුව ඉන්න හොයනවා කියන්නේ. බාහිරින් ඒක මෝඩකමක් නෙමේද? ඒක මෝඩකමක් නෙමෙයි. සසර යනවා කියලා දැනගන්නවා නම් අපි දැන් හොයන්නට ඕනේ ඇයි සසර යන්නේ? දැන් ප්‍රශ්නේ මේ පැත්තට එන්නේ නේ. තමන්ගේ පැත්තට එන්නේ. ඇයි සසර යන්නේ? සසර යනවා කියන්නේ මොකද්ද? මෙන්න මේ කාරණාව අපි හොයන්නට ඕනේ. සසර යන්නේ කවුද? මමනේ. වෙන කවුරුත් නෙමෙයි. මම කියන කාරණාවක් ඇතිතර තමයි අපට මේ ප්‍රශ්නේ තියෙන්නේ. මම කියන කාරණාවක් ඇතිතර නැති වුණොත් ප්‍රශ්නේ නෑ නේද? ඉතින් අපි ඇයි බාහිරට ප්‍රශ්නේ දික් කරන්නේ? දැන් ප්‍රශ්නේ ආවේ කොතනද? මම කියන කාරණාව ඇතිතන. මමනේ සසර යන්නේ. එහෙනම් මම කියන කාරණාව ඇතිතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මම කියන කාරණාව ඇතිතනක් ඒ කියන්නේ මම කියන කාරණාව යෙදුනේ නැත්තම් ප්‍රශ්නයක් තියෙනවද? දැන් මෙතන බාහිර ප්‍රශ්නයක් තියෙනවද? නෑනේ කතාව. එතකොට එහෙනම් පින්වතුනි අපි ඇඟිල්ල දික් කරන්නේ බාහිරට අපි ජීවිතයේ මේ මූලික කාරණාවවත් හොයන්නේ නැති නිසානේ. මූලික කාරණාවවත් හොයන්නේ නැති නිසා. මූලික කාරණා අපි හෙව්වනම් අපි දකිනවා ජීවිතයේ ප්‍රශ්නේ මේ මම කියලා දකින දැක්ම. වෙන එකක් නෙමෙයි ප්‍රශ්නේ. මම කියලා තමාය කියලා අපට දැක්මක් තියෙනවා. මේක එක්ක තමයි අනුන් කියන්නේ. මේක එක්ක තමයි සමාජය කියන්නේ. මේක එක්ක තමයි මේ ජීවිතය අනෝමදස්සි කියන්නේ. නැද්ද? මේක එක. මේක එක තමයි මේ ජීවිතේ තව එක්කෙනෙක් ඉන්නවා කියන්නේ. මේක එක තමයි බෞද්ධ රූපවාහිනිය කියලා කියන්නේ. දැන් එහෙනම් මේ කාරණාව නැත්තම්, එදුන් නැත්තම් අපට මේ ලෝකේ කතාවක් කරන්න තියනවද? එහෙනම් අපට ප්‍රශ්නයක් තියනවද? ප්‍රශ්නයක් ඉන්නේ. අපි එහෙනම් දැන් හිවිය යුත්තේ මොකද්ද? මේ මම කියන්නේ කවුද? තමා කියන්නේ කවුද? තමා කියන ජීවිතයේ මොකක්ද? කවුද මේ සසර යන්නේ? ඕක නෙමෙයි හිවිය යුත්තේ. මෙන්න මේකයි හොයන්න ඕනේ. ප්‍රශ්නේ අපි හඳුනා ගන්නට ඕනේ ඉස්සෙල්ලා. ප්‍රශ්නේ හඳුනාගත්තේ නැත්නම් අපි උත්තරයක් හොයන්නේ දැන් හැබැයි සත්‍යවාදීව මේ නිකම් මෝඩකමින් මේ ලෝකයේ පුංචි තෘප්තියක් ලබන්න අපි හොයනවා නම් අපිට බාහිර ප්‍රශ්නේ හොයලා විසඳුමක් දුන්නා නම් හරි. ඒ කියන්නේ ඒක අර මේ ලෝකයේ තියෙන පුංචි ආස්වාදයක්. ඒකට කියන්නේ මොකද්ද? ඒ කාරණාවට කියන්නේ හරියට කුෂ්ඨයක් හසමින් ලබන ආස්වාදය වගේ. මොකද්ද ඒ කාරණාවට කියන්නේ? කුෂ්ඨයක් කසමින් ලබන ආස්වාදය වගේ. එතන කුෂ්ඨයක් කසමින් ලබන ආස්වාදයේ තියෙන්නේ ඊටාම తాවකාලිකයි. ඒ වගේම තමයි ඒ කුෂ්ඨයක් කසමින් ලබන ආස්වාදයෙන් වෙන්නේ තුවාලයේ වන වෙන එක. වෙන දෙයක් වෙනවද? නෑ. තුවාලයේ වන වෙන එකයි වෙන්නේ. තව වැඩි වෙන එකයි වෙන්නේ. එතකොට වැඩි වෙනකොට වන වෙනකොට ඒ තුවාලය මරණාසන්න දුකකට මරණයටපත් වෙනවා. අපි මේ తాවකාලිකව කරන පංචකාමයේ බාහිර සමාජය හදන්න යන එකේ අපි බාහිර සමාජය හදන්න යන්නේ රූප, සද්ද, ගන්ධ, රස, පහස අපට ප්‍රියමනාප විදිහට ලබන්න. මේ පහ මේ විදිහට ලබන්න අපි මේ හොයන්න යන තැනදී අපි බාහිර ප්‍රශ්නය එක්ක පැටලිලා පුංචි ආස්වාදයක් භුක්ති විඳින්මින් එන්න එන්නම දුක්ඛිත සංසාරයට යනවා. ඒ නිසා අපි ඉස්සල්ලාම හොයන්න පටන් ගන්න තමා කියන්නේ කවුද? මම කියන්නේ කවුද? මමයි මේ කාරණාවට යමු වෙන්නේ. වෙන කෙනෙක් නෙමෙයි. එහෙනම් මගේ ප්‍රශ්නයයි තියෙන්නේ. දැන් මම කියන්නේ කවුද කියලා අපි හොයන්න යොමු වෙනකොට ඉස්සරලාම හොඳට තේරුම් ගන්න. දැන් අපි දන්න ටිකෙන් හොයන්නට ඕනේ නැති. දැන් අද ගොඩාක් අය පෙළඹිලා ඉන්නවා මේ බෞද්ධ සමාජයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා ඇහෙන කරුණ තියෙනවානේ. මෙන්න මේ ඇහෙන කාරණාව දැන් අපට ඇහෙන්නේ කනට නේද? කනට ආපු කාරණාව අපේ මනසත් එක්ක යොමු වෙලා අපි හිතන්න ගත්තාම ඒක අරමුණක් බවට පත්තර සංකල්පයක් බවට පත්තර ජීවිතයට යොමු වෙනවනේ. දැන් එතකොට අපි අහපු කාරණා ධර්මයේ කියලා අහපු කාරණා අපි ගලපන්න අපේ ජීවිතේට යොමු කරන්න වෙනකොට ඒක අපේ මානසික සංකල්පයක්ද නැද්ද? මානසික සංකල්පයක් නේද? ඇයි දැන් කනට ඇහිච්ච දේ අපි මනසින් සංකල්පයක් හැටියට දෙන්නේ? බුදුරයන් වහන්සේගේ ධර්මයේ කියන්නේ පින්වතුනි මානසික සංකල්පයක් නෙමෙයි. ඒ කියන්නේ බුදුරන් වහන්සේගේ ධර්මයේ තුල කවදාකවත් ඒ යථාර්ථවාදී පෙන්නපු ධර්මයේ අපේ මානසික සංකල්පයක් එක අපට මනින්ද වූ සංකල්පයක් එක මනින්ද ඉඩක් දීලා නැහැ බුදුරන් වහන්සේ. අපි මේ ධර්මය හරියට ඉගෙන නොගත්ත නිසා ඔන්නෝකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ධර්මයේ හරියට ඉගෙන නොගත්ත නිසා අද මොකද කරන්නේ ජීවිතයේ ඇත්ත හොයන්න යනවා විදර්ශනා කරන්න යනවා කියලා අහපු ධර්මය මානසික අපි අපේ ජීවිතෙන් ගලපනවා කියන අරමුණක් මනසට අප අරමුණක් කර වෙන එකක් නෙමෙයිනේ. මේ අරමුණ ඔස්සේ අපි ජීවිතය ගැන සංකල්ප දානවා. මම පුංචි කාරණා ටිකක් කියන්නම්කෝ ඒක තේරුම් ගන්න. දැන් ඔන්න හිතලා බලන්න. ඔබට ඔන්න දැන් ඔබ දැන් මම කියවනේ මම ගැන හොයන්න කියලා. දැන් ඔබට ඔන්න තමා ගැන හොයනවා කියනකොට දැන් මේ ස්වාමින් වහන්සේත් එක්ක ධර්මය අහනවනේ. එතකොට ඔන්න ඔබට ඔබ ඉන්නේ දකින විදිහත් එක්ක නැත්නම් අහන විදිහත් එක්කනේ. දැකීමත් එක්ක ඉන්නවා එහෙම නැත්නම් ඇහිීමත් එක්ක ඉන්නවා. දැන් මම මුලින්ම කියවනේ තමන් ගැන හොයන්න කියලා ජීවිතේ. තමන් ගැන හොයන්න කියලා කිව්වහම දැන් ඔබ හොඳට හිතලා බලන්න ඇහෙනවා කියන එකත් එක්ක ඔබට මේ ඇහිීම කියන එක දැන ගැනීමක් වෙලා තියෙනවනේ. නේද? දැන ගැනීමක් ඒ කියන්නේ ඇහිීමක් කියලා දැන ගැනීමක් තියෙනවනේ. මේ දැන ගැනීම එක ඔබට තේරෙනව නේද කනට සද්දයක් ඇහුණා කියලා. කියන්නේ මේ මේ දැනගැනීමේ ස්වභාවයත් එක්ක තේරෙනවා කනට සද්දයක් ඇහුණා කියලා. දැන් අපි දැන් මෙන්න මේක මේ අපට තේරෙන ටික හිතන්න ගන්නකොට දැන් අපට තේරෙන කාරණාව අපේ කෝණයෙන් සත්‍යවාදීද නැද්ද? සත්‍යවාදී. අපි මෙතෙන්ද ගන්නවා අපට දැනෙන අපේ කෝණයේ සත්‍යවාදී බව හිතන්නේ නැතුව ධර්මයේ කියලා අහුරනේ අපිට එකක්. තේරුම් ගත්තා කියලා ඇහුණා. දැන් කනට ඇහුණා. දැන් ඒක මානසික සංකල්පය. මේක මෙතෙන්ද ගන්නවා. දැන් අපි එතෙන්ද ගත්තේ මොකද්ද? මානසික සංකල්පය. මානසික සංකල්පය කියන්නේ ඇත්තක්ද? නෑනේ. අද අපි ධර්මයේ කියලා ගලපන්නේ ඔන්න ඔය ටික. ඒ කියන්නේ කනට ඇහිච්ච කාරණාව හරියට ඇහුවනම් ඒක ගලපන්න බෑ. ඇයි හරියට ඇහුවනම් ගලපන්න බෑනේ? බුදුරණවහන්සේ කියලා දෙන කාරණාවේ තියෙනවා හිතන්න දෙයක්. සුසුසත කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. ඒකෙදි පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ ධර්මය අහද්දී දැන් ධර්මය අහන පිරිසක් ඉන්නවා ධර්මය අහද්දී ආල ධර්මය අහන්නේ. ඒ කියන්නේ ධර්මය අහද්දී අහන්නේ නැත්තේ. තව පිරිසක් ඉන්නවා ධර්මය අහද්දී ධර්මය අහනවා. එයාලා මාර්ගයට බැස ගන්නවා. එහෙනම් ධර්මය අහද්දී ධර්මය අහන පිරිස මාර්ගයට බැහැ ගන්නවා. ධර්මය අහද්දී ධර්මය අහන්න නැති පිරිස මාර්ගයට බැහැ ගන්නේ නැහැ. දැන් හොඳට හිතලා බලන්න මේ කාරණාව. අපි මෙච්චර කාලයක් ධර්මය අහුවනම් ධර්මය අහදි ධර්මය අහුවනම් අපතුල මොකක් වෙලා තිබිය යුතුයිද? මාර්ගයට බැහැ ගන්න ඕනේනේ. මාර්ගයට බැහැගත්තේ නැත්නම් ධර්මය අහද්දි අපි ධර්මය අහලද නැද්ද? ධර්මය අහද්දි ධර්මය අහලා නැහැ. අද ගොඩක් අයට වෙලා තියෙන්නේ මොකද්ද? මාර්ගයට බැහැ ගන්න බැරි වෙලා තියෙන්නේ ධර්මය අහද්දි ධර්මය අහලා නැහැ. ධර්මය අහද්දී ඇහෙන කාරණාව තුලින් අපි මොකද කරන්නේ? අපි ඒක අපේ පැත්තත් එක්ක මනිනවා. ආ මේ කියන්නේ මේක. දැන් අපට තේරෙන එකත් එක්ක මනිනවනේ. ඔන්න ඔකට කියනවා ශ්‍රද්ධාවෙන්, රුචියෙන්, අනුස්සවෙන් අහලා දැනගත්ත දේ, කැමැත්තෙන්, කල්පනා කරන දේ අනුව, Taman දකින විදිය අනුව අන්නේ කාරණාව හරි. ඔන්න ඔක දැන් අපි අපි දැන් මේ බුදුරණවහන්සේ ධර්මය අහනකොට අපි ගන්නේ Tamanගේ පැත්ත එක්ක. දැන් ඒක තේරෙනවනේ. දැන් තේරිච්ච කාරණාව දැන් සංකල්පයක් හැටියට අපට තියෙනවා. දැන් මොකද වෙන්නේ විදර්ශනා කරනවා කියලා. අර සංකල්පෙ මෙතෙන්ට ගෙනල්ලා දානවා. දැන් සත්‍යවාදීද? නෑ. සංකල්පයක් ඔස්සේ ජීවත් වෙනවා. දැන් ජීවිතේ සංකල්පයක් ඔස්සේ. දැන් මම ඔබට අර කිව්වනේ දැන් මේ ඇහිම කියන කාරණාව දැන ගැනීමක් එක්ක උන කන සද්දයක් කියලා අපටනේ. ඇත්ත ඒකනේ. දැන් අපි එහෙනම් මෙතනදී හිතන්නකොට ගොඩාක් අපතේ තියෙනවා. ඇහුනේ මටද දැනගත්තේ මමද මම වෙනම කෙනෙක්ද දැන ගැනීම වෙනම එකක්ද? දැන ගැනීමමයි දෙකම එකක්ද? ඒ කන මොකද්ද? ඒ හසද්ද මොකක්ද? දැන් අපිට හිතන්න පැති ගොඩාක් තියෙනවානේ. ඒ අපි හිතන්නේ අපට දැන් අපේ දකින විදිහේ තේරෙන විදිහට ඉස්සල්ලා. දැන් අපට සත්‍යයක් හොයන්න තියෙන අපට දැන් තේරෙනක තනින් ඉඳලානේ. දැන් මේක හිතන්න ගන්නකොට ඔන්න ගොඩක් කට්ටිය කරනවා බුදුරණවහන්සේගේ ධර්මය හොගලා අර විදර්ශනා කරනවා කියලා අර දැනුම අරගෙන මෙතෙන්ට ගෙනල්ලා දානවා. දැන් මොකද්ද කරන්නේ? දැන් මේ දැනුම කියලා අපි අරගෙන ආපු කාරණාව හරියට හරියට ඇහුවනම් එයාට ඒක මෙතෙන්ට ගන්න බෑ. ඇයි? එහෙම එකක් බුදුරණවහන්සේ දීලා නැහැ. අන්න ධර්මයේ අහද්දි ධර්මයේ අහපු අය ඒක ගන්නෙ නැහැ මෙතෙන්ද. ධර්මයේ අහද්දි ධර්මයේ අහපු නැති කට්ටිය අන්න ඒක ගන්නවා. දැන් එයා ජීවත් වෙන්නේ විචක්ෂණයත් එක්කද සංකල්පයකද? සංකල්පයක් කියන්නේ මොකද? චිතලුවක්. මනෝලෝකයක්. ඒකක් නේ. දැන් විදර්ශනා කරනවා කියලා මොකද්ද කරන්නේ? චිතලෝකේ ඉන්නවා. මනෝලෝකේ ඉන්නවා. හැබැයි ගත්තේ මොනවද? අර අනිත්‍ය ලක්ෂණය, අර දුක්ඛ ලක්ෂණය, අර අනාත්ම ලක්ෂණය, අර හේතුඵල ධහම, අර ටික ඔක්කොම අරගෙන. දැන් ඒවා සංකල්පයන් නෙමේද? මනසට ආපු අරමුණු නෙමේද ඒවා? මනෝලෝකයන් නෙමේද? ඒ මනෝලෝකේ ජීවත් වෙනවා. මෙතන මේ සත්‍යවාදීව හිතන්නේ නැහැ. මම ඒකට මේ මේ කාරණාව අල්ලලා මම පුංචි කරුණක් පැහැදිලි කරන්න. දැන් ඔබ හොඳට හිතලා බලන්න. ඔබට මේ කතා මම කියන කාරණාව දැනගන්න ඕනේ. දැන ගැනීම කියන කරුණ එක නේද මට සද්දයක් ඇහුණා. නැත්නම් මට සද්දයක් ඇහුණා කියන්න පුළුවන්ද? බෑනේ. ඒ කියන්නේ කනයි සද්දයයි කියන කාරණාව හම්බුනේ දැනගැනීම එක්ක නෙමෙයිද? හොඳට හිතලා බලන්න. කනයි සද්දයයි කියන මට කන කියන්නේ මගේ පැත්තනේ. සද්දේ කියන්නේ බාහිර. දැන් දැන ගැනීමක් එක්ක නෙමෙයිද හම්බුනේ. දැන ගැනීමක් ඒක සිදුුන් නැත්තම් කනයි සද්දේ කතාවක් තියෙනවද? නෑනේ. දැන් මේක හිතනකොට ඔන්න අපට හිතන්න දැන් එන පැත්තට දැන ගැනීම තමයි ප්‍රශ්නේනේ. දැන් මේ බුදුරන් වහන්සේ ධර්මයේ ගත්තේ නෑ. ධර්මයේ ගන්න බෑනේ. ධර්මයේ තුල තියෙන වෙනම ප්‍රතිපදාවක්. දැන් මේ පැහැදිලි කරේ අපේ ජීවිතය ඇත්ත හොයන විදිහ. අපේ ජීවිතයේ ඇත්ත හොයලා දර්ශනවාදී අසරණකම ආපු තැනදී බුදුන් වහන්සේ ධර්මයට යන්නට ඕන නැත්තේ. අපි මොකද කරන්නේ? බඩගින් නැති කෙනාට කවනවා. ඈ? හයිද? බඩ පිරিলা හොඳටම ස්මෘතාවට ඇවිදලා. දැන් කවන හෝකාර හෙනපත් විකාර. අද ඒ වගේ තමයි මේ බණ කියන්නේ. ධර්මයේ කියලා දෙන්නේ වගේ. ඇයි? දර්ශනවාදී අසරණකම නැහැ. මේ ධර්මයක් කියනවා. ඉතින් මොකද වෙන්නේ? අහක යන්නේ ඔක්කොම ටික. ඉස්සල්ලාම අපි තුල දර්ශනවාදී අසරණ ක්‍රම එන්නට ඕනේ. දර්ශනවාදී අසරණ ක්‍රම නිකන් නෙමෙයි. දැන් අර මේ ඛණ්ඩ නැති වුණාට පස්සේ ඛණ්ඩ හොයන අසරණකමයි. දැන් අද අපිට තියෙන ප්‍රශ්න ඕක නෙමෙයිද? ඛණ්ඩ හොයන දැන් ඒකත් අසරණ ඔය අසරණකමට ධර්මයේ හරියන්නේ. ඔබට ඛණ්ඩ ටිකක් දෙන්නට ඕනේ. වෙන දීලා දීලා හරියන්නේ නැහැ. දැන් අපි ආද බලන්නේ ආ නෑ නෑ ඕක පැත්තකින් තියන්නකො ඔයාට මේ මෙන්න මේක යන පංච උපාස්කන්ධ ගැන හිතන්නකො දැන් මේක එහෙම දෙන්න පුළුවන්ද ඒක එයා තුළ ඉස්සල්ලාම දර්ශනවාදීව එයා හිතන්න හුරු කරවන්නට ඕනේ. එයාට ඕනකමක් ඇති කරන්නට ඕනේ ධර්මයේ. එයා දර්ශනවාදී අසරණකමක් ඇති වෙන්නට ඕනේ. ඊට පස්සේ ධර්මය දෙන්නට ඕනේ නැත්තේ. නැත්තම් ධර්මය දෙන්න බෑ. නිකන් අපි මේ මේ ගාල කඩා ගත්ත වගේ ඒක කියන්න ගියාට හරියන්නේ නැහැ. එතකොට එහෙනම් දැන් මම ඔබට පැහැදිලි කරපු කාරණාව. ඒක දැන් මම කියන දේ හොඳට හිතන්න. අපේ ජීවිතය ගැන දැන් අපි හොයන්නේ. ඇත්ත. අසරණ වෙන්නේ. ජීවිතේ දැන් කණ්ඩ අසරණ කයකමයි කියන එක නෙමෙයි. මානසිකව තියෙන මේ පීඩාව නැති කරගන්න කියන එකක් නෙමෙයි. ඉන්න තරම් නැහැ කියන අසරණකමක් නෙමෙයි. අපේ ජීවිතේ සැබෑ අසරණකම කියන එක ගැන හොයන්නේ. දැන් ඔන්න මම ඔබට පැහැදිලි කරලා දැන ගැනීම කියන කරුණ එක්ක මොකද උනේ? කන ශබ්ද කියලා අපිට නම් කරන්න පුළුවන්. කන ශබ්දය කියන කරුණ ඇති වෙන මොකක් එක්කද? දැන ගැනීම එක්කනේ. දැන් එහෙම නැතුව අපිට කන ශබ්දයක් කතා කරන්න පුළුවන්. හොඳට හිතලා බලන්න. අපේ ජීවිතේ ගැන හොඳට හිතලා බලන්න. කන සද්දයක් නැතුව මේ දැන ගැනීමක් නැතුව අපිට කන සද්දේ කතා කරන්න පුළුවන්. සද්දේ කියනවනේ දැනගන්නනේ. නැද්ද? දැන ගැනීමට කතා කරන්න බෑ. එහෙනම් ප්‍රශ්නේ තියෙන දැන ගැනීමනේ. දැන් අපේ පැත්තෙන් හොයන්නේ. දැන ගැනීම දැනගත්තේ මමද? දැන ගැනීම දැනගත්තේ මමද? නැත්නම් දැන ගැනීම මමද? නැත්නම් මේ දැන ගැනීම ඉබේ එන එකද? දැන් හොඳට හිතලා බලන්නකෝ. දැන ගැනීම ඔහේ එකපාරට ආවා. දැන ගැනීම. එහෙම එකක්ද? නැත්නම් මම ඉඳලා මට වෙන වෙනම දැන ගැනීම වෙනවා. දැන් දැන ගැනීම ඉබේ නම් අපට නිදහස් වෙන්න අහත්යක් හොයන්න ඕනකමක් තියෙනවද? බෑනේ. අත්‍යක් හොයන්න බෑ ඔක්කොම ඉබේ වෙනවනේ. එහෙනම් ජීවිතයක් හොයන්න ඕනේ අතහැරලා දාන්න ඕනේ. දැන් ඔහේ එනවා දැන ගැනීම. එහෙම නැත්නම් ඔන්න ගත්තාම මම දැනගන්නවා. මම දැනගන්නවා කියනකොට හරි. දැන් ඔන්න දැන ගැනීම එක එක අවස්ථාවල වෙනස් වෙනවනේ. මම පැත්තක ඉන්නවනේ. ආ ඒක තමයි Hindu දහම. ආත්මන් ආත්මන් කියලා කියන්නේ තමා පැත්තක ඉන්නවා. මම පැත්තක ඉන්නවා වෙන් වෙන් වශයෙන් දැන ගැනීම වෙනස් වෙනවා. දැන් අපිට දැන් අපිට බලන්න ඕක ඇත්තද නැද්ද කියලා. අපි පැත්තක ඉඳලා අපිට වෙන් වෙන් වශයෙන් දැන ගැනීමෙන් නැද්ද? එනවනේ. එහෙනම් තමා වෙනමයි දැන ගැනීම වෙනමයි ගත්තට පස්සේ ස්ථිර ආත්මයක් තියෙනවනේ. දැන් විමුක්තියක් හොයන්න ඕනේ නෑ නේද? ඒ ඉතින් අපි ස්ථිර එහෙනම් අපි ස්ථිර ආත්මික රැකවරණයකට යන්න ඕනේ. දැන ගැනීමයි දැන් මේ ඇහිීම දැන ගැනීමයි තමා කියන එකයි දෙකම එකක් නං. මේ දෙකම එකක් නං ඒ මේ දැන ගැනීම නැති වෙද්දි මම නැති වෙනවද නැද්ද? දැන් දැන මේ ඇහෙන ශබ්දය මං කතා කරන එක දැන ගැනීමයි දැන් ඔබට වෙන්ගින් වශයෙන් තමනුයි දෙකම එකක් වුණා නම් මේ දැනගෙන නැති වුණාට පස්සේ ඔබට මන් නැති වෙනවද නැද්ද? එහෙනම් ආයෙ දැනගන්න කෙනෙක් ඉන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් අපි මේ මේ අපට දැනගැනීමෙන් අපි මේ කණයි සද්දයයි කියන කාරණාවක් අපට මේ ගෝචර වුණා කියලා හරි මේ මොන විදියට හිතන්න ගත්තත් ඒක අපට ඇත්තක් වගේ තේරෙනවට අඩුපාඩුවක් තියෙනවානේ. ඒක ඇත්තක් වගේ තේරුණාට ගැලපුණාට නමුත් ඒක මැත්තයි කියන්න බෑනේ. මොනවා හරි දෙයක් තියෙනවා. දැන් අපට අපි හරියට මේ කාරණාව ගැන හිතුවොත් එහෙම අපේ ජීවිතය පිළිබඳව. හිතන කෙනාට මේකට උත්තරයක් හැම වෙලෙම හිතන්න ඕනකමක් එනවද නැද්ද? එයාට එන. ඔන්න ඔතනයි දර්ශනවාදී අසරණකම ඉන්නේ. දැන් අපි මෙහෙම හිතලා බලන්නකො. කෑම කණ්ඩ බඩගින්නෙන් ඉන්න කෙනෙක් අපි මේ සමාජ ප්‍රශ්නෙම සිතන දාගෙන දඟලෙලින් තේරෙනවනේ කණ්ඩාටි ගන්න දුන්නොත් අපි කොහොම හොයයිද කියලා නේ. ඈ සමාජයේ ප්‍රශ්නේ එක්කම අපි මේ ද්වේෂය, රාගය, මෝහය අවශ්‍යගෙන බාහිරත් එක්ක එකතු වෙලා කරන කලගෝට් කාලගෝටියත් එක්ක දකිනකොට ජීවිතේ අපට දැන් කන්න නැතුව දවස් දෙක තුනක් හිටියොත් එහෙනම් අපි කොහොම දෙයක් අපි කරයිද? එහෙනම් අන්ත අසරණ වෙලා අපි හොයාගෙන යනවනේ. ඊළඟට බලන්නකො ඊට වඩා අමාරු නැත්නම් අපිට මානසික අසහනයක් ආවට පස්සේ ඒකත් අපි බුදුම ඒ කියන්නේ අපට සැනසෙල්ලක් නැහැනේ. අපි බුදුම විදිය හොයන්නේ. දාර්ශනවාදී අසරණකම පින්වතුනි ඊට වඩා වැඩි. ඔන්න ඔය දර්ශනවාදී අසරණකමක් ඇති වෙච්ච නිසා තමයි උපතිස්ස පරිබ්‍රාජකයා, කෝලිත පරිබ්‍රාජකයා. මේ අය මොකද කරේ? අර සියල්ල කත හැල්ලා හිත ඔළුවේ හැරිච්ච තේ යනවා. දැන් අපට නම් පිස්සුව ගේනේ එහෙම යනකොට. ඇයි මේ යන්නේ? දර්ශනවාදී අසරණකම මේ අපි මේ ඔක්කොම මොකද්ද අමුතු දැක්මක් එක්ක ඉන්නවා මේක හරිනේ නෑනේ. මේ කාරණාව හරි කියලා ගන්න බෑ. මේකම ඇත්තයි කියලා ගන්න බෑ. අන්න හොයාගෙන යනවා. අන්න එහෙම හොයාගෙන ගිය කෙනෙකුට දැන් අපට නම් හිත හැදිච්ච ඇති හොයාගෙන යන්න දෙයක් නෑ. අපට කෙලින්ම ඔය අසරණකම ආවට පස්සේ එකක් තියෙනවනේ. හැබැයි ආසරණකම වෙන්නට ඕනේ. ඔය ආසරණකම නැතුව මේ නිවන් දකින්න හොයන එකයි වර එක එක දැන් මේ අසරණකම නැන්නේ. දැන් නිවන් දකින්න හොයන්නේ මොකටද? තමාට ශෝකයට සැප දෙන්නනේ. නැන්ද? ඇයි නිවන් දැක්කට පස්සේ මේ දුක නැන්නේ? සංසාර දුක නිදහසේ සමාන සැප දෙන්න නෙමෙයිද? දැන් අපි සැපසේ ඉන්න, අපි හොඳින් ඉන්න මේ ප්‍රශ්න නැතුව. ඔන්න ඕකටයි නිවන් දකින්නද හොයන්නේ. ඇත්ත හොයන්න නෙමෙයි. ජීවිතේ ඇත්ත හොයන කෙනාට දැන් මේ කනට සද්දි මේක ඇහෙනකොට දැන් දැනගැනීමක් සිද්ධ වෙලා අපට මේ කාරණා හිතෙනකොට දැන් අපට මේක හරියට හිතන කෙනාට ප්‍රශ්නයක්. මේක කොහොමද වෙන්නේ? කොහෙන් හිතුවත් අහු වෙලා. දැන් එයා හොයනවා මේ අසරණකම එක්ක එහෙනම් මේක කොහොමද වෙන්නේ ඔන්න ඔතෙන්ද කාගේ දහමද අවශ්‍ය වෙන්නේ බුදුරන් වහන්සේගේ ධර්මය අපි ඔතෙන්ද යන්නේ නැතුව අර ධර්මයේ මෙතෙන්ද ගලපනවා දැන් ඔන්න මම ඔබට පැහැදිලි කරන්නම් මේ මේ චින්තනයේ යම් කිසි කෙනෙක් ඉන්නවනම් මේ හිතන ක්‍රමයේ යම් කිසි කෙනෙක් ඉන්නවනම් ඔන්න මේකට අදාළව දහම් පරයයක් තියෙනවා මොකද්ද බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙනවා ඇසත් කනත් සද්දයක් හේතු කරගෙන සෝත විඥානි. ඒ කියන්නේ කනේ කන දැන ගැනීම. කනේ දැන ගැනීම තියෙන්නේ මොකක් එක්කද? කනත් සද්දයක් එක්ක. ඒ පැත්තේ සෝතංච පටිච්ච සද්දේච උපද සෝත විඥාන. දැන් අද අපි මොකද්ද කරන්නේ? ඔන්නෝක ගලපනවා මෙතෙන් දරන් ඇවිදilla. දැන් ඔබට දැන් හොඳට හිතලා බලන්න මම මුලින්ම මේකයි පැහැදිලි කරේ දැන ගැනීම කියන කාරණාව එක්ක නෙමෙයිද කන සද්ද කියලා නම් කරේ. නැත්තම් කන සද්ද හම්බෙනවද? හොඳට තමන්ගේ පැත්ත අර අර සංකල්ප දාන්න එපා. මම කිව්වේ දැනුම සංකල්පයක් හැටියට ගන්නවා කියලා. සංකල්පනේ දාන්නේ. සංකල්ප ගන්න එපා. දැන් අපට තේරෙන විදිහ හොඳට කල්පනා කරලා බලන්න. අපි දැන ගැනීම කියන කාරණාවක් ඇතිතර නේද අපට කන සද්ද නම් කිරීමක් තියෙන්නේ. කන සද්දේ විතරක් කතා කරලා දැන ගැනීමක් නැතිව තියෙද්දි කතා කරන්න පුළුවන්. කනයි සද්දයයි කියලා කතා කරන්න පුළුවන් දැන ගැනීමක් නැතුව. බෑ. එහෙනම් අපට ප්‍රශ්නේ ආවේ දැන ගැනීම කියන එකනේ. හැබැයි මෙතන පෙන්නනවා බුදුරණවහන්සේ ධර්මයේ තුලදී කනයි සද්දයයි හේතුයෙන් දැනගන්නවා කියලා. දැන් අපට ආවේ දැන අපි හොඳට හිතලා බැලුවොත් දැන ගැනීමක් අපි තුල එදෙද්දි තමයි කන සහ සද්දය කියලා නම් කරන්න පුළුවන්. දැන් අතන කියන කාරණාව වෙන එකක්. දැන් අපේ මේ දැක්ම නිවැරදි නැද්ද? අපි හිතන ක්‍රමයට අපේ අත්දැකීම් ලෝකයට මම ඉන්න තැන අපට නිවැරදි. දැන් මේක අපි දකින කෝණය මේක. අපේ මේ සද්ධාරුචි අනුසව කියන කෝණයක් එක අරක දැන් ගැලපෙනවද? ගැලපෙන්නේ නැහනේ. අන්න බුදුරන් වහන්සේ දෙන ධර්මයේ සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටි නිඥානක්කන්ත කියන පහට ගැලපෙන එකක් නෙමෙයි. දැන් මේ පහට ගැලපෙනවද? අපි හරියට සත්‍යවාදී වුණොත් නෑ. ඒකට ගැලපෙන්නේ නෑ. එතකොට මේකට ගැලපෙන්නේ නැති වුණාට දැන් අපිට හරි කියලා වයින්ද බෑනේ. ගැලපෙන්නේ නෑනේ. අපි යමක් වැරදි කියන්නේ හරි තැනක් තියෙන නිසානේ. දැන් අපි හරියට හිතුවනම් අපි අපට මේ ලැබිච්ච දැක්ම නිවැරදිමයි මේමයි ඇත්ත කියලා ගන්න පුළුවන්ද? මම ඔබට කලින් පැහැදිලි කරා. දැන ගැනීම මම නම් දැන ගැනීමමයි දෙකම දැනගෙන ඉතුරු පස්සේ නැති වෙන්නට ඕනේ. ඒකත් වෙන්න බෑ. මම වෙනම නම් දැන ගැනීම වෙනම නම් මම වෙනම ස්ථිරයි. නැත්තම් මේක ඉබේ වෙනවා. අපි කොච්චර මේකට මේකම සත්‍යයි කියන්න බෑනේ. එහෙනම් අපිට සත්‍ය උදේකුත් නෑනේ. හරිම මේම සත්‍යයි කියලා. මොකක් හරි හරිම සත්‍යයක් වුණොත් යමක් වැරදි කියන්න පුළුවන්. යමක් හරි කියන නම් අපේ කෝණේ වනින්න ඕනේ. දැන් අර කණයි සද්දයයි හේතුවෙන් කනේ විඥානය කියන කාරණාව හරි කියලාත් වැරදි කියලාත් මනින්න පුළුවන්. හරි කියලා මනින්නත් බෑ. වැරදි කියලා මනින්නත් බෑ. මෙහෙම දර්ශනවාදී අසරණ කෙනෙකුට හරි කියලා මනින්නත් බැරි තැන, වැරදි කියලා මනින්නත් බැරි තැන. එයාට හිතන කෙනෙක් නෙමෙයි. ඔන්න එයාට හම්බ වෙනවා මොකක් කියලාද? ගැඹුරුයි. හරි නෙමෙයි. වැරදිත් නෙමෙයි. ගැඹුරුයි, ගම්භීරෝ. දුද්දසෝ, දකින්න අමාරුයි. දුරනුබෝධෝ, අවබෝධ කරගන්න අමාරුයි. අතක්කාමචරෝ තරකා තරකේ හැසිරීමට ඉඩන්නේ මෙන්න මේ නිසා මොකද වෙන්නේ මේ තමන්ගේ කෝණයේ දැක්ම කියන කාරණාවකට ඉඩක් නොදී එතන එහෙනම් මොකද්ද කියන්නේ කියලා හොයන්න යනවා අන්න ඒකට හැබැයි කාටද ඔය කාරණා වෙන්නේ මේ දර්ශනවාදී අසරණකම තියෙන කෙනාට ඛණ්ඩ ටිකක් නැතුව ඉන්ද ටිකක් නැතුව නිකන් මේ අර සමාජයේ තියෙන නිකන් අර ඔතෑණි වෙච්ච නිකන් එහෙම අයට නෙමෙයි දර්ශනවාදී අසරණකමක් ඇති කෙනෙකුට අන්න එවැනි කෙනෙකුටයි මේ බුදුරන් වහන්සේගේ ධර්මයට අන්න දැන් අවශ්‍යතාවය ඇති වෙන්නේ. දැන් සද්ධාරුචි අනුසව ආකාර පරිිතක්ක දෙකිනි ඥානක්ඛන්ති ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ Taman දකින කෝණයක ගැලපෙන්නේ නැහැ. වැරදි කියන්නත් බෑ. දැන් මොකද වෙන්නේ? අනුගත වෙනවා. එකට කියනවා මොකක් කියලාද? අනුගත වෙනවා. නැමෙනවා. දැන් ඒක හොයන්න පටන් ගන්නවා. ඔන්න ඔතන උපදිනවා මොකද්ද? යෝනිසෝ මානසිකාරය. ඒක අනුවම මානසිකාර කරන එක. ඒ ඇහිච්ච දේ අනුවම. දැන් වැරදි නම් අපි මොකද්ද ගන්න ප්‍රතික්ෂේප කරනවානේ. දැන් වැරදි කියන්න පුළුවන්ද? බෑ. හරි නම් අපි මොකද්ද කරන්නේ? හතුට වෙනවානේ. නැද්ද? ওই දෙක නෙමෙයිද කරන්නේ? වැරදි නම් ප්‍රතික්ෂේප කරනවා, හරි නම් ගලපලා සතුටු වෙනවා. වැරදි කියන එකක් නෑ, හරි කියන එකක් නෑ. දැන් මොකක් කරන්න ඕනද එහෙනම්? ඔය දෙකම දෙන්නේ නැත්නම් හිතනගෙන විතරයි ඈ. අනිත් කට්ටිය නිකන් නිකන් ඔය අතහැරලා දානවා. එයාලට ඉතින් ඒක හිතන්න බෑනේ කොහොමද? හිතන කෙනාට වැරදි කියන එකක් දෙන්නේ නැත්නම් හරි කියන එකක් දෙන්නේ නැත්නම් එයා ඒක මොකද්ද කියලා හිතන්න ඒකට අනුව හිතන්න යමු වෙනවා. අන්න යෝනිසෝ මානසිකාරයේ උපදින විදිය. ඒක අර ධර්මයේ මොකක් එකද මේ යෝනිසෝ මානසිකාරය උපදින්න උඩට? හිතන කෙනාට ප්‍රඥාවන්ත යන්නේ හිතන කෙනා කියන්නේ. මොකක් ඇහිීමේද? සද්ධර්ම ශ්‍රවණිය ඇහිීමේදී. කවුද? හිතන කෙනා සද්ධර්ම ශ්‍රවණිය ඇහිීමේදී යෝනිසෝමනසිකාරී උපදිනවා. වෙන්නේ නැද්ද? අන්න බුදුරණා සෝතාපට්ටි අංග පෙන්නන මොකද්ද? ප්‍රඥාවන්තයන් අනික් කෙනා නෙමෙයිනේ. සද්ධර්ම ශ්‍රවණේ කල්යාණ මිත්‍රයෙක් ඇසුනේ. යෝනිසෝමනසිකාරී උපදිනවානේ. දැන් ඒකට අනුූ ප්‍රතිපද. මට ඕන ප්‍රතිපදාව නෙමෙයි. දැන් අපි කරන්නේ මට ඕන ප්‍රතිපදාව. මට ගැළපෙන, මට හිතෙන. දැන් ඒක සංකල්ප නෙමෙයිනේ. ඒවා සංකල්ප. දැන් අපි දකින දෘෂ්ටිය, අපි දකින දැක්ම සම්පූර්ණයෙන්ම අපට අතහැරුණා නම් දැන් හරි වෙන්න බෑනේ අපි දකින දැක්ම. දැන් හරිනම් අපට ඒ ධර්මය හැදී වැරදි කියන්න පුළුවන් නේ. ඒ කියන්නේ අපට කියන්න පුළුවන් කියන කණයි සත්‍යය හේතුවෙන් කණේ විඥානය කියන එක වැරදි කියන්න පුළුවන් නේ. දැන් අපටයි හම්බුනේ දැන ගැනීම කියන කාරණාව කියන්නේ කණයි සද්දේ. නමුත් අපි මේක තවදුරටත් හිතනකොට මේක වැරදි. වැරදි කියන්නේ මේක හරි කියන්න බෑ. ඒ නිසා අරක වැරදි කියන්න බෑ. ඒක හරිනම් ඒක හරිනම් මේකට ගැලපෙනවා නේ. තමන්ගේ කෝණයට. එතකොට නම් ඊතර වෙන්න දෙන්නේ තමන්ගේ කෝණය හරිනේ. ඒ කියන්නේ බුදුරන් වහන්සේගෙන් ඇහෙන්නේ මොකද්ද? තමන්ගේ හරි කෝණේනේ. එතකොට එහෙනම් බුදුරන් වහන්සේ සක්කාදිට්ඨියෙන් යුක්තයි. අපිත් සක්කාදිට්ඨියෙන් යුක්තයි. නැද්ද? දෙගොල්ලම සක්කාදිටිය නේද? දෙගොල්ලම සසරේ එහෙනම්. එහෙනම් අපට හරි දෙයක් ඇහෙන්නත් බෑ. වැරදි දෙයක් ඇහෙන්නත් බෑ. හිතන කෙනාට ওই දෙකම නැති තැනදී අන්න යෝනිසෝ මනසිකාරී ඉපදිනවා. මාර්ගය ඉස්මතු වෙලා එනවා. ඔන්න ඔය දකින විදිහට තමයි පින්වතුනි කියන්නේ අනිත්‍ය දැක්ම. දුක් දැක්ම. අනාත්ම දැක්ම. ත්‍රිලක්ෂණයේ දැකීමේ විග්‍රහය ඔන්න ඔතනයි සිද්ධ වෙන්නේ. දැන් මම දැන් ඔය ඔබට මේ මේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන කාරණාව පැහැදිලි කරගන්න ප්‍රවේශයක් ගත්තේ. මේ හෝරාවකට ආසන්න කාලයක් අරගෙන ප්‍රවේශයක් ගත්තේ ධර්මයේ මේ කාරණාව කොතින්ද යන්නේ කියලා පෙන්වන්න. නැත්නම් අපි ඔක්කොම අනිත්‍ය දුක්ඛනාත්ම දන්නවනේ. නැද්ද? ඔක්කොම අනිත්‍ය දුක්ඛනාත්ම පිළිබඳව දන්නවා. හැබැයි වැල්වම එක්කෙනෙක්වත් හොතාපාට ගන්නෑ. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව ඥානය කියන්නේ ඒක නිවැරදිව දන්න කෙනා කවුද? සෝතාපන්න කෙනා. නමුත් අපි සෝතාපන්න නොවේ දන්නවද නැද්ද? දන්නවා. දැන් මොකක් හරි පටලැවිල්ලක් මෙතන නැද්ද එන? මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා. ඇයි දැන් මෙහෙම වෙන්නේ? සත්‍යවාදීව ජීවිතයේ පිළිබඳව හිතන්නේ නැතුව ධර්මයේ කියලා ඇහිච්ච කාරණාව තමන්ගේ කෝණයෙන් ගලපගෙන සංකල්පයක් ගොඩනගාගෙන ඒ සංකල්පෙ මෙතෙන් දරගෙන එල කරපනවා. දැන් හිතන්නෙත් නෑ සංකල්ප ටික ගලප ගලප ඉන්න ප්‍රහෙලිකාවට දන්නේ. දැන් ප්‍රහෙලිකාව එනකොට දැන් හරහට එක බැලුවා හරහට එක අමාරුයි. පහලට එකකින් බැලුවා ආ ඒ පහලට එක විතරපස් හරහට එක විසඳන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? ආ දැන් පහලට එක ඉස්සර විසඳ ගන්නවා. ඊළඟට අනිත් හරහට එක විසඳ. දැන් කොහොමද මේක කරන්නේ? ප්‍රහෙලිකාව ගලපනවා. මෙන්න මේ විදිහට මොකද කරන්නේ? ජීවිතය ඇත්ත හොයන්න කියලා යොමු වෙලා හිත අනේ අර ආපු දැනුම සංකල්පයක් අරගෙන මෙතෙන්ද ගලපනවා. දැන් ෂෝක්. දැන් හතුට වෙන්න පුළුවන්. දැන් ගැලපෙනවානේ. දැන් මොකද වෙන්නේ? ඒ සතුටෙන් ඔහේ ඉන්නවා. දැන් කෝ දැන් තමාන්ට ලැබිච්ච ආස්වාදයක් නෙමෙයි. ඕකෙන් සතුට උනත් එකයි. සතුටේ තියෙන බාහිර විපාක වෙනස්. කාමයන් ලැබලා හතුට උනත් එකයි නේ. දෙකේම තමන්ගේ තෘප්තියන් නෙමෙයි තියෙන්නේ. විපාක පොඩි වෙනසක් තියෙනවා. නමුත් දෙකේම තමන් තෘප්තියක් ලබන්නේ. දැන් අද විදර්ශනා කරනවා කියලා ගොඩාක් අය කරන්නේ ඕක නෙමෙයි බලන්න. දැන් ඔන්න ආ දැන් ඇහෙන් ඔන්න රූපයක් දැක්කට පස්සේ කනෙන් සද්දයක් අහනකොට පස්සේ මේක අනිත්‍යයි මේක දුකයි මේක අනාත්මයි මේක මේ හේතු නිසා අටගත්ත මේක නැතුනො නැති වෙලා මේක දැන් ඔන්න රූපණේ වෙනවා මේක ඔන්න තව හඳුන ගන්නවා දැන් තව අලුත් දේවල් දා ගන්නවා අපි දැන් අලුත් දේවල් ඇහෙනකොට මේ රූපණේ වෙන විදිහ මේ තමයි මිලිකු සංඥාවේ මේ මේ සංඥාව කියන කාරණාව මේ තමයි දැන් ඔය ඔය සංකල්පද නැද්ද දැන් මේ සංකල්ප මෙතන දාලා අනේ හතුට වෙනවා පුදුමයක් නැත්තන්නේ මේකේ නැද්ද දැන් මොකකින්ද හතරුනේ? හිතරුවකින්, මනෝලෝකකින්. දැන් හතරුනේ අනේ ඉතින් ධර්මයේ දැක්කලු. ඔන්න වෙන විදිහ. මම තව කාරණාවක් කියන මම හිතන්නේ අපි මෙහිදීම ධර්ම දේශනාවක් කරා ගිය අවුරුද්දේ අක්කේ සංජිනෝ කියන ගාතාවල් ගැන. ඒ කියන්නේ මේ ලෝකේ කියවිල්ලක් කියන්නේ. දැන් ඔන්න අපට දැන් මේක ඇහුණාට පස්සේ අපට ඔන්න හිතෙනවා මොකද්ද? ඕනේ. දැන් මේ හැම එකම කියවිල්ල. අපි මේ බොරුවට නහුවෙලා ඉන්නේ. දැන් අපි හොඳට හිතුවොත් ඒක එහෙම හිතෙන්නේ නැද්ද? දැන් එහෙම හිතන එක කියවිල්ලක්ද නැද්ද? ඒක ඒක ඇත්තක්ද කියවිල්ලක්ද? දැන් අපි ඒක කියවිල්ලක් කියලා ගත්තා නම් අපට ලෝකයේ කියවිල්ලක් කියලා අරගෙන ඉන්න පුළුවන් නේද? බෑ නේද? දැන් ලෝකයේ කියවිල්ල. දැන් අපි ගත්තොත් මේ කනට ඇහෙනවා, ශබ්ද පේනවා, මේ ශබ්ද ඇහෙනවා, කනට මේ මේ ඊළඟට ඇහැට පේනවා. මෙන්න මේවා මොන ඔක්කොම කියවිල්ලක් ජීවිතේ කියලා ඕන දැන් අපි හිතනවා. දැන් ඒක හිතන එක කියවිල්ලක් නෙමෙයිද? ඒක ඇත්තද කියවිල්ලක්ද? දැන් ලෝකය ජීවිතයේ කියවිල්ලක් කියන එක ඇත්තද කියවිල්ලක්ද? ඇත්තනේ. හැබැයි ඒක කියවිල්ලක් කියලාද? නෑනේ. මම තව කාරණාවක් කියන්න. දැන් ඔන්න අපි කතා කරනවා මේ ධර්මයේ කරුණු අරගෙන අපි කතා කරන විදි. ඔන්න අපි කතා කරනවා විඥානය කියන්නේ මායාවකට උපමා කරන්න වෙන. අපි දැන් ඔන්න මොන විදිහට දැනගත්තත් ඒක මායාවක්ද නැද්ද? දැන් ඔන්න අපට අපි ඇහෙන් දැනගන්නවා කනෙන් දැනගන්නවා අපි මේ ඔක්කොම මොකද කරන්නේ? මේකත් මායාව. මේ මායාව අහුවෙන්න හොඳ නැහැ. මේ මායා ස්වභාවය. දැන් ඒක ඇත්තද බොරුද? දැන් මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් මේ දැනගන්න කරුණු මේ විඥාන ක්‍රියාකාරීත්ව මායා ස්වභාවයන්නේ. ඒක ඇත්තද බොරුද? ඇත්තනේ. ඒ දැනගත්තද නැද්ද ඒක? ඇත්තයි කියලා දැනගත්තද? ඒ ඇත්තක් නම් මේක මායාවක්ද? ඒ දැන ගැනීම ඇත්තක්ද මායාවක්ද? ඉතින් අපි ඇත්තක් කියලා ගත්තනේ. නැද්ද? අපි ඒක ඇත්තක් කියලා ගත්ත නිසානේ අපි මේ විදිහට හිතන්නේ. දැන් මම තව එකක් කියන්නම්. ඔන්න හඳුනා ගන්න ඔක්කොම මිරිගුවක් කියනවා. මිරිගොඩ උපමා කරලා. දැන් ඔන්න ඇහෙන් හඳුනා ගන්නවා, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් මේ ඔක්කොම මිරිගුව අහුවෙන්න හොඳ නෑ මේවට. මේ ඔක්කොම මිරිගු. දැන් ඒක ඇත්ත නැද්ද? මේ හැම එකක් එක්ක මිරිගු උපමාව කියන එක. ඇත්තනේ. ඒක හඳුනා ගැනීමක් නෙමෙයි. ඒතකොට ඒක මිරිගුවක් නෙමෙයි. ඈ? ඒක මිරිගුවක් නෙමෙයිද? දැන් දැන් අපි මේ මොකද්ද වෙන්නේ? සංකල්ප ගොඩක හිර වෙලා සංකල්පයක ජීවත් වෙනවා. ඔන්න ජීවිතේ. දැන් මේ විදර්ශනා කරනවා කියලා කාරණා වෙන්නේ ඕක නෙමෙයිද? සංකල්ප ගොඩක හිර වෙලා සංකල්පයක ජීවත් වෙනවා. මේක වෙන්නේ යථාර්ථව දර්ශනවාදී බව ජීවිතයෙන් නැතුව අර කලබලයට කොරස් කඩ අතදා ගන්න බෑ කියලා ලංකාවේ තියෙනවනේ අපේ කියමනක් නේද? පස්තාපුරලක් තියෙනවනේ. ඔන්න ඕක වෙලා තියෙන්නේ. අරහින් කෑලි ගන්නවා මිහින් කෑලි ගන්නවා අරහින් තේරෙන තියා ගන්නවා මිහින් මේ අච්චාරුවක් කරගෙන අච්චාරුව නම් කණ්ඩාරි පුළුවන්. අච්චාරුවක් කියන්න බෑ ඒකට. නේද? කිසි වැඩක් නැහැ. අරහින් කෑල්ලයි මිහින් කෑල්ලයි තව දනකින් කෑල්ලයි මේ ඔක්කොම අනාගෙන අනී මොකද්ද කරගෙන ඉන්නවා. ඔතෙන්ද යන්න නොවෙන්දයි මම මේ ඔබට අර මුල ඉඳලා කරුණ ටිකක් පැහැදිලි කරේ ජීවිතේ හිතනවා කියන්නේ මොකද්ද? අර සංකල්පයක් ගන්න නැතුව ජීවිතේ හිතනවා කියන්නේ එහෙම ජීවිතේ හිතන කෙනෙක් ජීවිතේ අසරණ වුණාට පස්සේ අන්‍යයාට උපකාරයක් වෙනවා මොකද්ද? ධර්මය. එයාටයි ධර්මයේ උපකාර හැබැයි යාට දැන් ධර්මයේ මෙහෙට ගැලපෙන්නේ දැන් අපට නම් ගැලපෙනවනේ. ඒකනේ වැඩේ තියෙන්නේ. මෙහෙට ගැලපෙන්නේ හැබැයි වැරදි නෙමෙයි. අන්‍යයයි හිතන්නේ. ඔන්න ඔය කාරණා ඔය විදිහට ජීවිතයේ සිදුවෙන දැක්ම ඔය කාරණාව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දැක්ම සිදුවීමේ කෘත්‍යය. ඔන්නෝක මම ඔබට පැහැදිලි කරන්න. හැබැයි ඕකත් මම පැහැදිලි කරන්නේ ජීවිතේ අපි මේ කාරණු එක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණා අපට තේරෙන විදිහත් එක්කත් එකතු කරගෙන. මොකද නැතුව අලුත් වචනයක් කියන්න බෑනේ. මම ඒකට සූත්‍ර තුනක් උදාහරණ මේ මේ අසුරු කරන් තමයි කරුණු පැහැදිලි කරන්නේ. ඒ තමයි අනවට්ඨිත සූත්‍රය, උක්කිට්ඨාසක සූත්‍රය, අතම්මේ සූත්‍රය. අඟුත්තර නිකායේ හතර චක්කනිපාතේ තියෙන ලස්සන ගැඹුරු සූත්‍ර තුනක්. එතකොට මේ කියන්නේ ත්‍රිලක්ෂණය පිළිබඳව. අනිත්‍ය දුක්ඛ අනාත්ම. දැන් අපි දැන් මම මුලින් කියපු චින්තනය ඇති කරගන්න යථාර්ථව හිතනවා කියන කාරණාව හිතාගන්න. දැන් සංකල්ප එකතු කරගන්න එහෙම පොන්න දැන් ධර්මයයි කියලා. දැන් ඕන්න අපි දැන් සංකල්පයට එකතු කරගත්තා. මේක නෙමේ මේක නෙමේ ඒව ගන්න එපා. ඒක අවශ්‍ය වෙන්නේ අපට දර්ශනවාදී අසරණකම ඇති වුනහම. එතනයි විදර්ශනාවක් යථාර්ථ දැකීමක් කියන එක වෙන්නේ. දැන් ඔන්න අපේට දැන් ඉන්න තැන එක්ක කියන්නේ දැන් අපි හිතන විදිහක දැන් අනිත්‍යයි කියන්නේ මොකද්ද? දැන් ඔන්න හේතුයෙන් හටගන්න ඵලයක්. දැන් මේ මොකද්ද මේ? අරහෙන් ඇහිච්ච ධර්මයේ Tamanට ජෝකකට ගැලපෙන සංකල්පයක් දාලා අනිත්‍යයි කියනවා. එහෙම නෙමෙයිද කියන්නේ? කණෙන් ඇහි ඇහුණා තමන්ට ගැලපුණා සංකල්පයක් ආවා ඒ සංකල්ප මෙතෙන්ද ගත්තා දැන් අපිට ගැලවෙන්න පුළුවන් හිතන එක පොඩ්ඩක් අයින් කරගන්න පුළුවන් දැන් අපි හිතන එක අයින් කරනවා දැන් දෙකකින් හිතන එක අයින් කරනවා. හේතුයෙන් හටගත්ත ඵලයක් අනිත්‍යයි. දැන් ඉවරයි උත්තරීත් ඉවරයි. දැන් අපට ආයි මොකක් කරන්න දෙයක් තියෙනවද? නැහැ. ඊළඟට දුකයි කියන එකට අනාත්මයි කියන එකට. අපි දැන් මේ අතනින් අරගෙන දැන් බුදුරණවහන්සේගේ ධර්මයෙන් ගත්තේ අපට තේරිච්ච එක. එහෙනම් අපේ අවබෝධයයි බුදුරණවහන්සේගේ අවබෝධයයි එකයි. ඒ අපට තේරෙන්න ගන්න කියලා තියෙන්නේ. ඊතර වෙන එකක් නෙමෙයි. දැන් බුදුරණන් වහන්සේගේ ධර්මයේ මොකද්ද කියන්නේ? ස්වාක්ඛාත, සම්දිත්තික, අකාලික, එහිපස්සික, ඕපනායික, පච්චත්ත වේතබ්බ විඤ්ඤුහි. මේ ඔක්කොම මොකද්ද? ලෝකෝත්තර මග්ගංග කියන ධර්මයේ සිදුවීමක්. දැන් අපට හම්බෙන්නේ අපට තේරෙන එක. සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිටි නිඥානකන්තේට ශෝකේ ගැලපෙන එක. දැන් ඒකෙන් ඔන්න කියනවා මොකද්ද? අනිත්‍ය කියන්නේ හේතුයෙන් අට ගන්න ඵලයක්. දැන් අපට තේරුණා කලින් කලින් ඇහුවා. ඔන්න දැන් තේරුණා. දැන් සංකල්පයක් ආවා දැන් මෙතනදී ඔන්න අනිත්‍යයි කියලා මම ප්‍රශ්නය ඇහුවා. දැන් ඒක මෙතෙන්ට ගෙනාවා. දැන් හිතන්න දෙයක් නැහැ. හරි. දැන් අපි සුදුනෝ. දැන් හිතන්න දෙයක් තියෙනවද? නැහැ. The talk was broken into two parts for the convenience of listening. You listen to the part 1 of the talk. Click the next track to listen to the remainder of this talk.